මිගදායේ ඇදහැලුණු අමා වැස්ස අනන්ත ලක්කන සූත්‍රය ශ්‍රද්ධාවන්ත පින්වතුනි මේ සූත්‍ර දේශනාව පංචවග්ගීය සූත්‍රය නමින් සඳහන් වෙලා තියෙනවා පංචවග්ගීය කිව්වේ පස්වග මහණුන් උදෙසා වදාළ දේශනා නිසා පස්වග මහණුන් උදෙසා දේශනා කරපු ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේදී විස්තර වෙන්නේ අන්ත දෙකට වැටෙන්නේ නැතිව ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරලා ධර්මාවබෝධය කළ ආකාරය. ඒ අවබෝධ කරපු ධර්මය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඊළඟට එදා කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ සෝතාපන්න බවට පත් වුණා. බුදුරජාණන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකත්වයට පත් වුණා. කොණ්ඩඤ්ඤ ස්වාමින් වහන්සේ ධර්ම අවබෝධ කරනවත් සමගම දස දහසක් ලෝක ධාතුවම කම්පා වෙලා ගියා. රහතන් වහන්සේලා බිහි කළ ධම් දෙසුමක් ඉතින් මේ පස්වග මහණුන් වහන්සේලා එකතු කරලා පස් දෙනා වහන්සේලා උදෙසා මේ අනන්ත ලක්කන සූත්‍රය දේශනා කළා. මේ ධර්ම දේශනාව අවසන් වෙනවත් සමගම ඒ ස්වාමීන් වහන්සේලා පස් නමම උතුම් වූ අරහත්වයට පත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ අර පස් නමයි රහතන් වහන්සේලා 6 නමයි. මේ සූත්‍ර ධර්මය ධම්සක් පැවතුම් සූත්‍රය වගේ අනන්ත වටින එකක්. බුදුරජාණන් වහන්සේ අනාත්ම ලක්කන සූත්‍ර දේශනාව කරන අවස්ථාව වෙනකොට භික්ෂූන් වහන්සේලාට කියා දීලා ඉවරයි. දුක ගැන දුකට හේතුව දුක නැති කිරීම සහ දුක නැති කිරීමේ මඟ දුක ගැන විස්තර වෙද්දී සඳහන් වෙනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. ඊටාම කෙටියෙන් හකුලා කීවොත් දුක කියන්නේ උපාදානස්කන්ධ පහ. මේ අනාත්ම ලක්කන සූත්‍ර දේශනයෙහි තමයි පැහැදිලි වෙන්නේ ආත්මයකින් තොර දෙයක තියෙන ලක්ෂණ. මේ රූපය තුල ස්ථිර දෙයක් නැහැ. උන්වහන්සේ භික්ෂූන් වහන්සේලා පස් නම අමතා වදාරලා තියෙනවා රූපම් භික්කවේ අනත්තා. පින්වත් මහණෙනි, රූපයට ආත්මයක් නැහැ. රූපයට ස්ථිර දෙයක් නැහැ. රූප කිව්වේ සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයක්. සතර මහා ධාතුන්ගෙන් හටගත් දෙයට ස්ථිර එකක් නැහැ. සතර මහා ධාතුන්ගෙන් හටගත් දේවල් තමයි ඇස, කන, නාසය, දිව, කය, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස. මේවා තුල ස්ථිර වූ දෙයක් නැහැ කියලා අපට අවබෝධයක් තියනවද? නැහැ. අපට අවබෝධයක් තියෙනවා නම් ඇස වයසට යද්දී කම්පාවක් ඇති වෙන්න විදියක් නැහැ. කන නැසී ගියොත් කම්පා වෙන්න දෙයක් නැහැ. ඇයි අපි දන්නවා රූපං අනත්තා කියලා. සතර මහා ධාතු වලින් හටගත්තු දෙයක් තුල ස්ථිර දෙයක් නැහැ කියලා. ඒක දන්නේ නැත්නම් අන්න කම්පා වෙනවා. නාසය විනාශ වෙලා යද්දී වෙනස් වෙලා යද්දී කම්පා වෙනවා. ඒකේ ස්ථිර දෙයක් නැහැ කියලා අවබෝධ වෙලා නැත්නම් මේ ශරීරයේ වයසට යද්දී වෙනසෙද්දී ලෙඩ රෝග හැදෙද්දී කම්පා වෙනවා අනාත්මයි කියලා. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දේ තුල ස්ථිර වූ දෙයක් නැති බව දන්නේ නැත්නම් අපි මේ තමා තමා කියලා මම කියලා අල්ලාගන්නේ මොකක්ද? ස්ථිර වූ හැඟීමක්. හැඟීම කියන්නේ ස්ථිර එකක්ද? හැඟීම කියන්නේ නිශ්චිත නැති එකක්. වෙනස් වෙන එකක්. හඬන වැල පෙන සැලෙන හිතේ දුක නැති වුණා. මේ අනාත්ම ලක්ෂණය තේරුම් අරගෙන නොතිබුණොත් අපි දුකයි, බයයි, ශෝකයයි, හැඬීම, වැළපීම ඔච්චරයි අපට ඉතිරි වෙන්නේ. රෝගී තත්ත්වවලටපත් වුනහම මරණාසන්න වෙලා මැරෙන බව කීවාම අඬනවා. මේක තමයි සාමාන්‍ය හිතක තියෙන පොදු ලක්ෂණය. මේ ඔක්කොම තියෙන්නේ තේරුම් ගැනීමේ ප්‍රශ්නයක් නිසා. තේරුම් ගත්තනම් ප්‍රශ්නයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපම් භික්කවේ අනත්තා මේ රූපයට ස්ථිර පැවැත්මක් නැහැ රූපංච හිතම් භික්කවේ අත්තා අභවිස්ස පින්වත් මහණෙනි බැරි වෙලාවත් මේ රූපයට ස්ථිර පැවැත්මක් තිබුණා නම් තස්මා රූපං ආබාධාය සංවත්තති මේ රූපය කවදාවත් මේ විදිහේ පීඩාකාරී දෙයක් වෙන්නේ නැහැ. උන්වහන්සේ දේශනා කරනවා මේ රූපයට ස්ථිර පැවැත්මක් තිබුණා නම් මේ විදිහේ පීඩා ඇති වෙන්නේ නැහැ. නච ලබ්භති රූපේ එහෙනම් ලැබෙන්න ඕනේ මෙහෙම. ඒවං මේ රූපං හෝතු. මාගේ රූපය මේ ආකාරයටයි පවතින්න ඕනේ කියලා. ඒවං මේ රූපං මා අහෝසීති. මාගේ රූපය මෙහෙම වෙන්න එපා කියලා Tamanට ඕනේ විදිහට ඒක කරන්න පුළුවන් වෙන්න ඕනේ. අපට පුළුවන් ද ඇසට, කනට, නාසයට, දිවට, කයට මේක කරන්න? බැහැ. අපට පුළුවන් ද රූප, ශබ්ද, ගන්ධ, රස, පහසට මේක කරන්න? බැහැ. ඒ වෙනස් වෙන එක මේ ලෝකේ කාටවත් නවත්වන්න බැහැ. ඒ වෙනස් වෙන්නේ මොකද? ස්ථිර වූ දෙයක් නැති නිසා. අන්න අනාත්මයක ලක්ෂණ. අපට ඕනි විදිහට ලබන්න බෑ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා යස්මාච කෝ භික්කවේ රූපං අනත්තා යම් කරුණකින් මහණෙනි මේ රූපය අනාත්ම වෙනවද යමක් නිසා මේ රූපය ස්ථිර නැතිද රූපං ආබාදාය සංවත්තති. ආබාධ පිනිස පවතිනවා. නච ලබ්භති රූපේ. රූපය ලබන්න බැහැ. ඒවං මේ රූපං හෝතු. තමාගේ මේ රූපය මේ විදිහට වෙන්න ඕනේ කියලා ලබන්න බැහැ. ඒවං මේ රූපං මා අහෝසීති. මාගේ මේ රූපය මේ විදිහට වෙන්න එපා කියලා ලබන්න බෑ. මේ අනාත්මය නිසයි නොයෙකුත් ආකාරයේ රෝග පීඩා මේ ශරීරයට වැළඳෙන්නේ. ශරීරේ ලෙඩ වෙච්ච වෙලාවට මේක අනාත්ම දෙයක් කියලා අපේ ශාස්ත්‍රුන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනව නේද? මේක මේ විදියට වෙන්න එපා කියලා ලබන්න බැරි බව ප්‍රකාශ කරලා තියෙනව නේද? මේ නිසා මේ විදිහේ ශරීර අපි අතහරින්න ඕනේ කියලා සිතේ අවබෝධය ඇති කරගත යුතුයි. වේදනාවත් අනාත්මයි. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ වගේම වේදනා භික්කවේ අනත්තා. පින්වත් මහණෙනි, වේදනාවද අනාත්මයි. සැප, දුක්, උපේක්ෂා විඳීම් වලත් ස්ථිර වූ දෙයක් නැහැ. රූපය සතර මහා ධාතුන්ගෙන් හටගත්තු නිසා ස්ථිර වූ දෙයක් නැහැ. වේදනාවේ ස්ථිර වූ දෙයක් නැත්තේ වේදනාව අස්ථිරයි. ස්පර්ශය නිසා හටගත්තු එකක් නිසා. ස්පර්ශය කිව්වේ ඇහැයි රූපයි විඤ්ඤාණයයි එකතු වීම ඇසේ ස්පර්ශය. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම කනේ ස්පර්ශය. නාසයයි ගඳ සුවඳයි විඥානයයි එකතු වීම නාසයේ ස්පර්ශය. දිවයි රසයයි විඥානයයි එකතු වීම දිවේ ස්පර්ශය. කයයි පහසයි විඥානයයි එකතු වීම කයේ ස්පර්ශය. මනසයි අරමුණුයි විඥානයයි එකතු වීම මනසේ ස්පර්ශය. ස්පර්ශයේ හැටියට තමයි විඳීම තියෙන්නේ. ඒ එකතු වෙච්ච දේ තුල සැප තිබුණොත් වේදනාව සැපයි. ඒ එකතු වෙච්ච දේ තුල දුක තිබුණොත් වේදනාව දුකයි. එකතු වෙච්ච දේ තුල මධ්‍යස්ත භාවය තිබුණොත් වේදනාව මධ්‍යස්ත භාවයයි. අපේ ජීවිතයේ අනන්ත කායික මානසික වේදනාවල් ඇති වෙනව නේද? අපිට කවදාවත් හිතෙනවද මේක මේ ස්පර්ශයෙන් හටගත් එකක් කියලා? අපිට හිතෙන්නේ කර්ම විපාකයක් කියලා. කර්ම විපාකයක් කියලා හිතෙන්නේ මොන වෙලාවටද? අපිට විඳින්න ඕනේ අනේ මේ කර්මයක් නේ කියලා හිතෙන්නේ. අපි තේරුම් ගත්තොත් මේ වේදනාව ස්පර්ශයෙන් හටගත්තු එකක්. ස්පර්ශයෙන් ඇති වී යාමෙන් නැති වී යනවා කියලා. අපි වටහා ගන්නවා වේදනාවට ආත්මයක් නැති බව. අපට ඕනේ හැටියට පවත්වන්න බැරි අනාත්ම නිසායි. එහෙනම් ඇසේ හටගත් වේදනාවට ආත්මයක් නැහැ. කනේ හටගත් වේදනාවට ආත්මයක් නැහැ. නාසයේ හටගත් වේදනාවට ආත්මයක් නැහැ. දිවේ හටගත් වේදනාවට ආත්මයක් නැහැ. කයේ හටගත් වේදනාවට ආත්මයක් නැහැ. සිතේ හටගත් වේදනාවට ආත්මයක් නැහැ. ඒ කියන්නේ ස්ථිර දෙයක් නැහැ. හේතුවක් නිසා හටගත්තු ඵලයක් විඳීම කියන්නේ. හේතුව වෙනස් වෙනකොට ඵලයත් වෙනස් වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි යම් හේයකින් මේ වේදනාව ආත්මයක් වුණා නම් අපට පුළුවන් වෙන්න ඕනේ සැප වේදනාවක් ආවහම මගේ වේදනාව ඔහොම ඉන්න වෙනස් වෙන්නේ නැතුව ඉන්න කියලා නවත්ව ගන්න. දුක් වේදනාවක් එනකොට අනේ එන්න එපා කියලා නවත්ව ගන්න. එහෙම කරන්න පුළුවන්ද? බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කරුණක් නිසා මේ වේදනාව අනාත්මයිද ඒ නිසයි මේක ආබාධ පිණිස පවතින්නේ. කොච්චර වද වේදනා විඳිනවද කිව්වොත් මිනිස්සයෝ ගොඩාක්ම විඳින්නේ කායික දුක් නෙවෙයි මානසික දුක්. හුඟ දෙනෙකුට වෙලා තියෙන්නේ තේරුම් ගන්න බැහැ මානසික දුක් විඳින්න කියලා. ඒ නිසා හැම තිස්සෙම පිළිසරණ හොයන්න හදන්නේ බාහිරින්. කවදාවත් පිළිසරණක් නැහැ. මේ වේදනාව ස්ථිර දෙයක් නැති නිසා කිසි දවසක මේ සැප වේදනාව මෙහෙම වෙන්න දුක් වේදනාව යන්න කියලා ලබන්න බැරි බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. හඳුනා ගන්නෙත් අනාත්ම දෙයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා සංඥා භික්කවේ අනත්තා පින්වත් මහණෙනි, හඳුනාගන්න දෙයට ස්ථිර වූ පැවැත්මක් නැහැ. හඳුනාගන්න සෑම දෙයක්ම අනාත්ම දෙයක්. ඇහින් අපි මේ දක්වා යමක් දැක්කද වෙනස් වෙන දේවල් අපි දැකලා තියෙන්නේ. කනින් අපි මේ දක්වා යමක් ඇහුවද ඒ අහපු සෑම දෙයක්ම වෙනස් වෙනවා. අපි හඳුනාගන්න ශබ්දය වෙනස් වෙන එකක්. නාසයට දැනෙන ගඳ සුවඳ ඔස්සේ අපි යමක් හඳුනාගත්තද වෙනස් වෙන දෙයක් හඳුනාගත්තේ. දිවට දැනෙන යම් රසයක් හඳුනාගත්තද වෙනස් වෙන දෙයක් හඳුනාගත්තේ. කයට දැනෙන යම් පහසක් හඳුනාගත්තද ඒ සෑම පහසක්ම වෙනස් වෙන එකක් හිතට දැනෙන යම් සිතුවිල්ලක් හඳුනාගත්තද ඒ සෑම සිතුවිල්ලක්ම වෙනස් වෙලා ගියා සංඥාවට ආත්මයක් නැහැ. සංඥාවට ස්ථිර දෙයක් තිබුණා නම් මේ හඳුනාගන්න දේවල් වෙනස් වෙන්න එපා. ඔහොම ඉන්න කියලා අපිට හොඳ හොඳ දේවල් තියාගෙන නරක දේවල් ඔක්කොම අයින් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ හඳුනාගන්න දේවලට ස්ථිර පැවැත්මක් නැහැ. ස්ථිර පැවැත්මකින් තොර දේවල් මේ ඔක්කොම අපි අල්ලා ගන්නේ. අවිදු අඳුරෙන් එළියට එන්නට උත්සාහ කරමු. පින්වතුනි, මේ ධර්මය තනිකරම වැහිලා තියෙන්නේ මේ අවිද්‍යාව නිසා. අපි දැන් ධර්මය අහලා මොකක්ද කරන්න හදන්නේ? හිතේ තියෙන අවිද්‍යාව බිඳලා දමන්න. හිතේ සකස් වෙලා තියෙනවා හැම තිස්සෙම අපි නොමග ගෙනියන දේවල්. ඒක මැද්දේ තමයි අපි මේ ධර්මය අහලා හිත දියුණු කරගන්න හදන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සංඛාරා භික්කවේ අනත්තා සංඛාර අනාත්මයි සංඛාර කිව්වේ මොනවද විපාක පිනිස කර්ම සකස් වීම විපාක පිණිස කර්ම සකස් වීමට මුල්ුණේ මොකක්ද? චේතනාව. ඒ කියන්නේ ඇසට පෙනෙන රූපය අල්ලාගෙන කනට ඇසෙන ශබ්දය අල්ලාගෙන නාසයට දැනෙන ගඳ සුවඳ අල්ලාගෙන දිවට දැනෙන රසය අල්ලාගෙන කයට දැනෙන පහස අල්ලාගෙන සිතට සිතෙන දේවල් අල්ලාගෙන මේ චේතනාව ඇති වෙනවා. මේ චේතනාවේ තියෙන පුදුම විදිහට පණ දීලා වැඩ කරන්න පුළුවන් හැකියාවක්. මනසේ ක්‍රියාකාරීත්වේ නැද්ද? මනස තුල චේතනාව එකතු වෙලා තියෙන්නේ. අපි යම් කිසි දෙයක් හිතමින් ඉන්නවා. හිතමින් ඉන්න දේ තුල द्वේෂය තියෙනවා නම් ඒක බලවත්ව ක්‍රියාත්මක වෙනවා දැනෙන්නේ නැද්ද? දැනෙනවා. ඒක චේතනාව මුල් කරගෙනයි එන්නේ. මෝහයත් එහෙමමයි. අපිට ඇතිවෙනවා බයක්. බයක් ඇතිවෙච්ච ගමන් බලවත්ව ක්‍රියාත්මක වෙනවා. මම කියන අදහසත් එක්කයි බය තියෙන්නේ. මේ චේතනාව ඇති කරන කර්ම සංකාර සකස් වෙලා තියෙන සංසාරේ නවත්වන්න නෙවෙයි. සංසාරේ ගෙනියන්නයි. දැන් මේ වෙනකොට අපි එක එක්කෙනාගේ ජීවිතවල සංකාර මොන විදිහට සකස් වෙලා ඇද්ද? බඹලොවට, දෙව්ලොවට ඒ දෙකෙන් එකකට යන්න බලන්න. ආයෙත් මේ මනුස්ස ලෝකෙට ආවොත් මේ ආත්මෙදී ඇහුණු ධර්මය ලැබෙන එකක් නැහැ. ප්‍රාර්ථනා කරලා ලබන්න පුළුවන් දෙයක් නැහැ. සංස්කාර සකස් වෙන්නේ මේ ජීවිතයේදී නොයෙක් විදිහට. මීට කලින් ජීවිතයක අපිට සංස්කාර සකස් වුණා. සකස් වෙලා අපි මව් කුසක හිටියා මාස ගාණක් එළියට ආවා. අපිට අපේ ඇස, කන, නාසය, දිව, ශරීරය කර්මානුරූපව හැදුනා. අපිට පුළුවන් ද අපේ ඇස මේ විදිහට එපා. මේ කොණ්ඩය මේ විදිහට එපා. සම මේ විදියට එපා. හොඳ ලස්සන ඇස් දිග කොණ්ඩා පැහැපත් සමක් ඕනේ කියලා ප්‍රාර්ථනා කරලා බලන්න. බැහැ. සංස්කාර සකස් වෙලා තියෙන විදිහටයි අපිට මේ දේවල් ලැබෙන්නේ. අනාත්ම නිසයි මේක මේ තරම් භයානක. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ සංස්කාරවල ආත්මයක් නැහැ. සංස්කාර වෙනස් වෙලා යන එකක්. ඒ නිසා මාගේ සංස්කාර මෙසේ වේවා කියලා වෙනස් කරන්න බෑ. කෙනෙක් කරපු අකුසල කර්මයේ බලවත් නම් බුදුරජාණන් වහන්සේටවත් බෑ යාව ඒකින් බේරගන්න. ඒකට හොඳම උදාහරණය තමයි අජාසත් රජතුමා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට කියනවා පින්වත් මහණෙනි බලන්න අවාසනාවක මහත පාප මිත්‍රයන්ට අහුවෙලා කරගත්තු දෙයක් පාප මිත්‍රයින්ට අහුවෙලා පියා මැරීමේ පාප කර්මයේ සකස් කර නොගෙන හිටියානම් අද මෙතැනදී මේ ආසනයේදීම මාර්ගඵල ලබන කෙනෙක් ඒ වගේ සංකාරයක් හැදුනොත් ඉවරයි. ඒකනේ මේ පෘථග්ජන ජීවිතයේ තියෙන භයානකකම. කර්මය මොන විදිහට හැදෙයිද කියලා කියන්න බෑ. දැන් එන්න එන්න මිනිසයෝ පින්පව් විශ්වාසයක් නැහැ. සසර ගමනක් ගැන අහලා නැහැ. කර්මය ගැන බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා සංස්කාර අනාත්මයි. ආත්මයක් නැහැ. ආත්මයක් තිබුණා නම් පුළුවන් වෙන්න ඕනේ අනේ මන් දන්නේ නැතිව යෝක කළේ. ඔහොම වෙන්න එපා. එහෙම එකක් නැහැ. මේ තරම් පුංචි දෙයක්වත් ස්ථිර වුණා නම් බුදුරජාණන් වහන්සේ වදාරනවා විඥානයේ පැවැත්මක් නැහැ. ස්ථිර වූ දෙයක් නැහැ. විඥානයේ පැවැත්මක් තිබුණා නම් මගේ විඥානය මෙහෙම වෙන්න ඕනේ කියලා වෙනස් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ එක්තරා අවස්ථාවක ඊටාම කුඩා දූවිලි ස්වල්පයක්ගෙන නියපොත්ත මත තියලා පින්වත් මහණෙනි මේ බලන්න මේ දූවිලි ටික දිහා මොන තරම් පුංචිද භික්ෂුන් වහන්සේලා ප්‍රකාශයක් කළා ඊටාමත් ස්වල්පයයි ස්වාමීනි කියලා පින්වත් මහණෙනි මෙන්න මේ තරම්වත් ආත්මයක් තිබුණා නම් ගැළවිල්ලක් නැහැ එහෙම තිබුණනම් මේ පණ භාවනාවල ආර්යෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම කිසිම වැඩක් නැහැ. නමුත් එහෙම එකක් නැති නිසා හේතුව නැති වුණාම ඵලය නැති වෙලා යනවා. ඉතින් අපි මේ පරිහරණය කරන රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංච උපාදානස්කන්ධයත් එහෙමයි. අපේ ජීවිතත් මෙන්න මේ වගේ. උන්වහන්සේ මේ ක්‍රියාකාරීත්වය පුදුම ලස්සනට විස්තර කළා. උන්වහන්සේ පෙන්වා දුන්නා විඥාණය ගහක් වගේ කියලා. පොළොව සරුනම් පොළොවට හොඳට වතුර වැටෙනවා නම් පොළොවේ යම් කිසි බීජයක් රෝපණය කළාම මොකද ඒ බීජයට වෙන්නේ? බීජය ඉස්සෙල්ලාම මුල් අදිනවා. මුල් ඇදලා සාරය උරා ගනිමින් පැලයක් හැටියට වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔන්න ඔය වගේ සිදුවීමක් මේ ජීවිතය තුළ සිද්ධ වෙනවා. උන්වහන්සේ පෙන්වනවා ආශාව, තණ්හාව කියන්නේ ගහකට වතුර වගේ දෙයක්. රූප, ස්පර්ශයෙන් හටගත්තු විඳීම සංඥාව සංකාර පොහොර තියෙන පස් වගේ පැලවෙන්නේ මොකක්ද සිත විඥාණය පැලවෙන්නේ කොහේද භවයේ මෙන්න මේ ක්‍රියාකාරීත්වය නවත්තන්න නම් මොකද කරන්න ඕනේ ගස් මරන්න ඕනේ ගස් මරන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? වතුර නොදා ඉන්න ඕනේ. වතුර දාන්නේ නැති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ගස් වැඩෙන්නේ නැහැ. අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙනවා නම් ඉතින් උන්වහන්සේ අහනවා පින්වත් මහණෙනි මොකක්ද ඔබ මේ ගැන හිතන්නේ? මේ රූප කියන්නේ නিত্য දෙයක්ද අනිත්‍ය දෙයක්ද? මොකක්ද මේ පින්වතුන් හිතන්නේ? රූප කියන්නේ අනිත්‍ය දෙයක්. අනිත්‍ය දෙයක් තුල මොකක්ද හදලා දෙන්නේ? සැපක්ද දුකක්ද? දුකක්. දුකක් හදලා දෙන්නේ. යමක් අනිත්‍ය නම් ඒ අනිත්‍ය වූ දුක්ඛ දෙය මමය මාගේය මම වෙමි මාගේ ස්ථිර පැවැත්මයි කියලා ගත්තොත් හරිද? වැරදි. බුදුරජාණන් වහන්සේ අහනවා වේදනාව සැප දුක් උපේක්ෂා වේදනා නিত্যද අනිත්‍යද කියලා. අනිත්‍යයි ස්වාමීනි යමක් අනිත්‍ය නම් සැපයිද දුකයිද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සැලකීම හරිද? වැරදි ස්වාමීනි. උන්වහන්සේ අහනවා හඳුනා ගන්න දේවල් නিত্যද අනිත්‍යද කියලා. අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍යයි නම් සැපයිද දුකයිද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සැලකීම හරිද? වැරදි ස්වාමීනි. ඊළඟට උන්වහන්සේ අහනවා සංස්කාර නිට්යයිද අනිත්‍යයිද කියලා. අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍යයි නම් සැපයිද දුකයිද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍යයි නම් දුක නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සැලකීම හරිද? වැරදි ස්වාමීනි. නැවතත් උන්වහන්සේ අහනවා විඥාණය නිට්ටයද අනිත්‍යද කියලා. අනිත්‍යයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් සැපයිද දුකයිද? දුකයි ස්වාමීනි. යමක් අනිත්‍ය නම් දුක නම් ඒක මම කියලා මගේ කියලා මගේ ආත්මය කියලා සැලකීම හරිද? වැරදි ස්වාමීනි. කොහේ තිබුණත් මේ රූපය නම් අනාත්මයි. අන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා යම් කිසි රූපයක් අතීතයේ නිරුද්ධ වුණාද යම් කිසි රූපයක් තාම හට නොගත් අනාගතයේද තියෙන්නේ වර්තමානයේ හටගත් යම්කිසි රූපයක් ඇද්ද? තමායයි සලකන යම්කිසි රූපයක් ඇද්ද? තමාගෙන් බාහිර යම්කිසි රූපයක් ඇද්ද? ගොරෝසු වූ යම්කිසි රූපයක් ඇද්ද? සියුම් වූ යම්කිසි රූපයක් ඇද්ද? යහපත් යයි සැලකෙන යම්කිසි රූපයක් ඇද්ද? අයහපත් යයි සලකන යම්කිසි රූපයක් ඇද්ද? සබ්බන්තන් රූපං ඒ හැම රූපයක්ම නේතං මම මගේ නොවේයි. නේසෝ හමස්මි මම නොවේයි. නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ කියලා ඒවං මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඔන්න ඔය ආකාරයෙන් මේකේ ඇත්ත తত্ত্বය නුවණ දියුණු කර කර බලන්න කියනවා ඔන්න බුදුරජාණන් වහන්සේගේ පාර. කොහේ තිබුණත් මේ විඳීමත් අනාත්මයි. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වනවා යම් කිසි වේදනාවක් අතීතයේ නිරුද්ධ වුණාද තාම හට නොගත් අනාගතයේද තියෙන්නේ වර්තමානයේ හටගෙන ඇත තමායයි සලකන තමාගෙන් බාහිරයයි සලකන ගොරෝසු සියුම් වූ යහපත්යයි සැලකෙන අයහපත්යයි සලකන සබ්බන්තං වේදනා ඒ හැම වේදනාවක්ම නේතං මම මගේ නොවේයි නේසෝ හමස්මි මම නොවේයි නමේසෝ අත්තා මගේ ආත්මය නොවේයි කියලා එවං මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඔන්න ඔය ආකාරයෙන් මේකේ ඇත්ත తত্ত্বය නුවණ දියුණු කර කර බලන්න හඳුනාගත්තු දේත් අනාත්මයි යම්කිසි හඳුනා ගැනීමක් අතීතයේ නිරුද්ධ වුණාද තාම හට නොගත් අනාගතයේද තියෙන්නේ වර්තමානයේ හටගෙන ඇද්ද තමායයි සලකන තමාගෙන් බාහිරයයි සලකන ගොරෝසු සියුම් වූ යහපත්යයි සැලකෙන අයහපත්යයි සලකන සබ්බන්තං සංඥා ඒ හැම හඳුනා ගැනීමක්ම නේතං මම මගේ නොවේ නේසෝ හමස්මි මම නොවේ නමේසෝ අත්තා මගේ ආත්මය නොවේ කියලා. ඒවං මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං. ඔන්න ඔය ආකාරයෙන් මේකේ ඇත්ත తත්වය නුවණ දියුණු කර කර බලන්න. ස්ථිර දෙයක් නැති චේතනා යම්කිසි සංස්කාරයක් අතීතයේ නිරුද්ධ වුණාද තාම හට නොගත් අනාගතයේද තියෙන්නේ. වර්තමානයේ හටගෙන ඇද්ද? තමායයි සලකන, තමාගෙන් බාහිරයයි සලකන. ගොරෝසු වූ, සියුම් වූ, යහපත්යයි සැලකෙන, අයහපත්යයි සලකන. සබ්බන්තං සංඛාරා ඒ හැම සංස්කාරයක්ම නේතං මම මගේ නොවේ. නේසෝ හමස්මි. මම නොවේ. නමේසෝ අත්තා. මගේ ආත්මය නොවේ කියලා. ඒවං මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ටබ්බං. ඔන්න ඔය ආකාරයෙන් මේකේ ඇත්ත తত্ত্বය නුවණ දියුණු කර කර බලන්න. දියුණු කරන ලද නුවණින් බලන්න විඥාණය දෙස. ඊට පස්සේ උන්වහන්සේ පෙන්වනවා යම්කිසි විඥානයක් අතීතයේ නිරුද්ධ වුණාද තාම හට නොගත් අනාගතයේද තියෙන්නේ වර්තමානයේ හටගෙන ඇද්ද තමායයි සලකන තමාගෙන් බාහිරයයි සලකන ගොරෝසු වූ සියුම් වූ යහපත්යයි සැලකෙන අයහපත්යයි සලකන සබ්බන්තං විඥානං ඒ හැම විඥානයක්ම නේතං මම මගේ නොවේ නේසෝ හමස්මි මම නොවේ නමේසෝ අත්තා මගේ ආත්මය නෙවෙයි කියලා ඒවං මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨබ්බං ඔන්න ඔය ආකාරයෙන් මේකේ ඇත්ත తত্ত্বය නුවණ දියුණු කර කර බලන්න කියලා. මේක තමයි නියම කලකිරීම කියන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ පෙන්වනවා ඒවම් පස්සම් භික්කවේ පින්වත් මහණෙනි මේ ආකාරයට බලන විට සුතවා අරිය ශාවකෝ ලෞතුරු දහම අසා දැනගත් ආර්ය ශ්‍රාවකයා රූපය ගැන දැනගන්නකොට රූපස්මින් පින් නිබ්බින්දති රූපය එපා වෙනවා සතර මහා ධාතුන්ගෙන් හටගත් දේ එපා වෙනවා වේදනායම්පි නිබ්බින්දති වේදනාවන් එපා වෙනවා සංඥායම්පි නිබ්බින්දති හඳුනාගන්න දේවල් එපා වෙනවා. සංකාරයේ සුපිනිප්පින්දති. සංස්කාරත් එපා වෙනවා. විඤ්ඤාණස්මින් පිනිප්පින්දති. හිතත් එපා වෙනවා. ඒකේ තියෙන ඇත්ත දකින්න දකින්න එපා වෙනවා. එපා වෙන්න වෙන්න ඇල්ම නැති වෙනවා. ඇල්ම නැති වෙච්ච ගමන් නිදහස් වෙනවා. නිදහස් වෙච්ච ගමන් දැනගන්නවා රූපයෙන් නිදහස් වුණා. වේදනාවෙන් නිදහස් වුණා. සංඥාවෙන් නිදහස් වුණා. සංස්කාරයෙන් නිදහස් වුණා. විඥාණයෙන් නිදහස් වුණා කියලා. සියල්ල අවසන්. නොදැනී යාම නෙවෙයි මේ කියන්නේ. ඇල්ම නැති වුණා. අවබෝධයක් නිසා තණ්හාවෙන් නිදහස් වීම. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන බැඳලා තිබ්බේ මොකෙන්ද? තණ්හාවෙන්. තණ්හාවෙන් නිදහස් වීමයි මේ කියන්නේ. නිදහස් වෙච්ච ගමන් අවබෝධ වෙනවා. ආයේ උපදින්න විදිහක් නැහැ. ඉපදීම ඉවරයි. බ්‍රහ්මචාරී වාසයේ කෙලවරට ගියා. ඉතින් මුකුත් කරන්න දෙයක් නැහැ කියන පූර්ණ අවබෝධයකට යපත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කරලා අවසාන වනමාත් එක්කම කොණ්ඩඤ්ජ වප්ප බද්දිය මහානාම අස්සජී කියන ඒ මහා පුණ්‍යවන්ත ස්වාමින් වහන්සේලා පස් දෙනාම උතුම් වූ අරහත්වයටපත් වුණා. සිහි කරනා බණ පද හැම තේරුම් යන විට පින්වතුනි මේ ධර්මය මොන තරම් ජීවමාන ධර්මයක්ද මෙවැනි ජීවමාන ධර්මයක් අහමින් ඒවා පුරුදු කරමින් ජීවිතයේ නොපෙනෙන ලෝකයක් කරා යන්න අපි කොච්චර මෝඩද මේ ධර්මය අපට තේරෙන්නේ නැත්නම් අපි කොයිතරම් අවාසනාවන්තද ඒ නිසා මතක තියාගන්න ඕනේ අපේ බුද්ධිය හසුරුවාගෙන මේ කෙලවරක් කළ යුතුයි මේක බාහිර කෙනෙකුට කරන්න පුළුවන් එකක් නෙවෙයි ඒ නිසා මේකේ උවමනා කරන්නේ දියුණු කරන්න වටහා ගැනීමේ ශක්තියමයි. වටහා ගැනීමේ ශක්තිය වැඩි වෙන්න වැඩි වෙන්න අවබෝධ කිරීමේ හැකියාව වැඩි. මේ ඔක්කොම අයිති ධම්මානුපස්සනාවට. ධර්මයෙහි පැහැදිලිව පෙන්වනවා මේ ක්‍රමයට නැවත නැවත අහන්න. නැවත නැවත පුරුදු කරන්න. නැවත නැවත දරා ගන්න. දැන් බලන්න අපි නොයෙක් විදියට අහන්නේ එකම ධර්මයක් නේද? අන්න ඒකයි මේ ධර්මයේ තියෙන ආශ්චර්ය. ඒ අහන හැම දවසෙම අපට චුට්ටක් හරි වැඩිපුර අවබෝධ වෙන්නේ නැද්ද? අපට ටිකක් හරි අවබෝධ වෙනවා දවසින් දවස. ඒකයි මේ ධර්මයේ තියෙන ලක්ෂණය. එහෙනම් මේ ධර්මය පුරුදු කිරීම තුලින් අවබෝධය ලබාගෙන මේ ගෞතම බුද්ධ රාජ්‍ය තුලදීම මේ චතුරාර්ය සත්‍ය ධර්මය වහ වහා අවබෝධ වේවා සාදු සාදු සාදු